දැන් අපි වෙන ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සිරුර දෙනා දේශනාව සඳහා ආසනයක් ගනිමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංඛාරං දීගමද්ධානං වන්නං කତ୍වා සුභා සුභං අලංතේ තේන මා පාපීම නිහතෝ ත්වමසි අන්තකාසීති අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සංයුත්ත නිකායමයි මාර සංයුත්තයමයි 190 වෙනි පිටුවමයි නමුත් දෙවෙනි සූත්‍රයක් මේකේ සඳහන් වෙන්නේ මම ඒව කියන්න හේතුනේ ගිය පාරත් අපි මේ ගාථාවම තමයි මාතෘකා කරගත්තේ දැන් මේ සූත්‍රයේ ඒ ගාථාම තමයි ප්‍රධාන තේමා ගීතය වශයෙන් එන්නේ ඊට අමතරව යේච කායේන වාචාය මනසාච සුසංගතා නතේ මාර වසා නුගා නතේ මාරස්ස බද්ධ ගූති කියලා අර ප්‍රශ්නය විග්‍රහ කරලා මේ සූත්‍රයේදී ඒකට පොඩි උත්තරයක් සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ සිවණක් පිළිසෙට ලබලා දෙනවා. ඉතින් ඒ තමයි වෙනස. නමුත් කතාව නැත්තම් අපි ගත්තොත් නිදාණය අර විදිහටමයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පටමාවි සම්බුද්දේ කියන්නේ බුදු විච්ච අලුත ගුරු වේලාවේ වැඩ වාසය කරද්දිම තමයි. එතකොට මන්දාරමක අභ්‍යවකාශයේ විවේකීව බුදුරජාණන් වහන්සේ වැඩ වාසනවා මද වර්ෂාවකුත් තියෙනවා. පොඩ පොඩ නිකන් මල්වස්සක් වගේ වහිනවා. අන්නේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට බයක් උපදවීම පිණිස චම්බිතත්තං ලෝමහන්සං කියන විදිහට මායයට හිතෙනවා මේ වෙලාවේ තනි වෙලා ඉන්න වෙලාවක් බයක් ඇති කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් වට ගන්න පුළුවන් වෙයි කියන්නේ. ඉතින් ඒ අනුව මායя උත්සාහ කරනවා අර පළවෙනි ගිය පාර ගත්ත ඇඳපු චිත්‍රම තමයි. එහෙම කරනකොටම බුදුජාණන් වහන්සේ ඒ අර දෙවෙනි ගාථාවේ සඳහන් වෙන විදිහට කායේන වාචාය මනසා සුසංගතා කයෙන් වචනයෙන් මනසෙන් සුසංවිත වෙච්ච ගැතිය නිසා මේ මායාමයි කියලා හඳුනගන්න. ඒ හඳුනා ගැනීම අනුව ඒකේ ලස්සන කෑල්ල කියන්නේ ඒක සරුවචන වහන්සේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අඳුරගත්තත් බෑ. අඳුරගත්ත බව ප්‍රකාශ කරන්න. සාධාරණ ඉෂ්ට වෙලා බෑ උසාවියක. උසාවියට තේරෙන්න ඕනේ මේක සාධාරණ කියලා. නීතිපතිටයි නීතිපතටයි සාධාරණ වෙලා බෑ. රටවැසියන්ට තීන්දුවෙන් දොරන යුක්තිය සාධාරණ යුක්තියක් ඉස්ස උනා ඉතින්. ආන්නේ වගේ මායයට විතරක් නෙවෙයි කාටත් වගේ දැනෙන්න ඒක අපි කියන්නේ දේශනා කරනවා එහෙම නැත්නම් උච්චාරණය කරනවා පාපොච්චාරණය කළ යුතුයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සංසාරන් දීගමද්ධාන වන්නං කත්වා සුභාසුභක්. බුදුරජාණන් වහන්සේ මාර්ග චරිතාති කියන්නේ කුත් කරනවා. මේ දීර්ඝ සංසාරයේ උඹ මේ සුභාසුභ වර්ණපවලා එහෙම නැත්නම් රූපමවලා අලංකේතයනම අපි පාපී මොඹෝවේ ඇති බං ඔය මට ඌව ඔය ආයෙ කරලා ඉති වැඩක් නැහැ නිහතෝතෝමසි අන්තක අන්තකාරී මේ උඹේ විනාශේ එහෙම නැත්නම් මේ උඹ උඹ පරාදයි ඒ කියන්නේ මම තාම මම ඉතාලි හිටියට තාම අර මාර්යාගේ මේ කොලම් වලට අහුවෙන කෙනෙක් කියලා හිතාන හිටියට මම අහුවෙලත් නැහැ අහුවෙච්ච නැති බව ප්‍රකාශ කරනවා. ඒකෙන් තමයි මාතයා දැනගන්නේ මේ නිකන් ආවට ගියාට ආපු ඥානයක් නෙවෙයි මේක ප්‍රත්‍යක්ෂයක්මයි කියලා. ධාන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කිරීම සඳහා සරුවචන් වහන්සේ ප්‍රකාශ කරන ප්‍රකාශය තමයි බුද්ධ ආඥාව කියලා කියන්නේ. ඒ නිසා අපිට දෙයක් ලැබුණට වැඩක් නැහැ. ඒ ලැබුණ දේ පිළිබඳව අපිට විශ්වාසය පළ වෙන්න ඕන. අපි ඒක දෙපර බානවා නම් ඒක දෝ මේක දෝ නම් ඒක ලැබිලා ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ප්‍රකාශ කිරීම අපි කියන්නේ මේ කම්මතාන් සුද්ධ කිරීම ඉතාමත් වැදගත්. ඉතින් ඒකට භාෂාවක් හැදෙනවා. හරි කොටස හරි වශයෙන් වටහා ගන්නවා. වැරදි කොටස වැරදි වශයෙන් වටහා ගන්නවා. දෙකම එකම අනිසංසිතියි. ඉතින් මෙතනත් බුදුජාන් වහන්සේ මාරයට කතා කරලා කියනවා ඔබ නටුවේ ඔබ නැහුරක්. ඒ නැහින්ද හේතුව මාරයා අනුවණු කරලා දත් ගලවලා මේ විසිකරුවා නෙවෙයි. අනුවගත්ත විතරයි. ඉතින් මේක කවදාකවත් වෛද්‍ය විද්‍යාව තේරුම් ගන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාව කියන්නේ අපිට වේද ගන්න ඕනේ, අර කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා නැහැ. දෙදේ මේකයි කියලා දන්නවනේ. ඒ පළවෙනි පියවර හරි. ඒක දැන ගැනීම බයක් කරගන්නවා අපි කියන පුත්‍ත්ජනේ කියලා. ලෙඩ වෙන්න ඕනේ. ලෙඩ ආවට පස්සේ කැස්සට කිවිස්ස කියලා අඳුරගන්න එපා. එම්බිරිස්සාවට උණ කියලා අඳුරන්න එපා. කැස්ස කැස්සමයි කිවිස්ස කිවිස්සමයි එම්බිරිස්සා එම්බිරිස්සාමයි උණ උණමයි. ඕකට එක එකන එක එක જાති නන් දාන්න ගියාම කැස්සට ඕන බෙහෙත් කිවිසට දීලා හරියන්නේ නැහැ. අද වෛද්‍ය විද්‍යාව කියන්නේ අන්න එහෙම එකක්. දෙටි දිනනවා. ඉතින් වැත්තක තියෙද්දී වැරදි හඳුනා ගැනීමකට පස්සේ කොහෙදෝ පිටිකරාය බෙහෙත් බලනවා. ඉතින් ඒක අද බුද්ධ ආගමේ 100%ක්ම වෙලා තියෙනවා. ඉතින් එතකොට කියන්න හම්බ වෙන්නේ නැහැ නිහතෝත්වමසි අන්තක කියලා. මාරේ තෝ නටුවේ කියලා කියන්න බෑ. මොකද අපි දෙවුල වෙවුලනේ කියන්නේ. වනවනවනේ කියන්නේ. අපිට හරියට විශ්වාසයක් නැහැනේ. අපිට බුදුහාමර විශ්වාස නැහැ. මාය විශ්වාසයි. ඉතින් ඒකට ඉතින් මායя ඉතින් හොලොප් පොලොප් පොලොප් තාලා hina වෙයි. ඉතින් ඒ නිසා අර ඉසල සූත්‍රේ නාග සූත්‍රේ වශයෙන් නම් කළා තියෙද්දි අපේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා මේක සුබ සූත්‍රය කියලා නම් කළා තියෙනවා. ඒකටත් පොඩි හේතුකුත් තියෙනවා හැම නමක් දෙන්නත්. ඉතින් ඒක තමයි අද අපි දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරන්න බලාපොරොත්තු. ඉතින් ඒ අනුව දීකම දීකමත්දාන සංසාරේ අපි දීකමත්දාන සංසාරේ අපි සුභාසුභ මායාවේ මැවුම් අනුව ඒ අනුව නලවිලා නැලවිලා කටයුතු කරන්න යනකොට මායාවට වෙන්නේ මොකද්ද? මායා දැනගන්නවා අපි ඉන්නේ ලණුවක් කාලයි කියලා. එතකොට කියන්න හම්බෙන්නේ අලන්තේ තේන පාපීම කියලා ඔය ඇති බං කියලා කියන්නේ හිතෙන්නේ අපිට හිතනවා නෑ නෑ මේක අරිට වැඩි සීරියස් මේක නම් බලන්න ඕනේ කියලා අර මායාවේ දත් අතරින් ගඳ හදනවා. එතකොට මායාවේ විනාශයක් වෙන්නේ නෑ. අපේ මෝඩකම විලිසෙන්නේ. ඒ වගේම මායාවට ඒක විශාල ලාභයක් වෙනවා. ඉතින් ඒකට මේ සූත්‍රයේ මම අර කලිමුත් සඳහන් කරපු විදිහට තේින්ද තියෙන්නේ ආයේන වාචාය මනස සුසංගතා. අර විදිහට සුභයක් හෝ අසුබයක් ආපුවාම කැළඹෙන්නේ අසංගුත මනසකට. අපි ඒකට කියනවා අසංවිධිත කියලා. එහෙම නැත්නම් අශීලාචාර කියලා. එහෙම නැත්නම් සීමාවක් නැති ආනේ ඒ වගේ තත්ත්වයක් තමයි පුතඥය කියලා කියන්නේ. එක්ක කයින් කැළඹෙනවා. එතන වචනෙන් කැළඹෙනවා. එහෙම නැත්නම් මනසෙන් කැළඹෙනවා. ඉතින් ඒකට සුසංගත භාවයක් නැහැ. ඒකට මායයට අනුගත වීමක් වෙනවා. එහෙම නැත්නම් මායගේ බැම්මට අහු වෙනවා නැත්නම් මායයට අතවැසියෙක් වෙනවා. ඉතින් ඒක නම් ලෝකෙ දිහා බලනකොට හොඳටම පැහැදිලි. අපිට යමක් කළ හැකි නම් අපිට ඥානයක් කියන එකක් තියෙනවා. කියන හරියක් සියල්ලකම මායයට තමයි ආවට ආයුබෝන් කියලා මේ මායයට තමයි සලකන්නේ. යමක් නොකර නිකන් ඉන්නවනම් ඒක බුද්ධ පූජාවක් වෙනවා. ඒක ප්‍රතික්‍රියා නොකිරීමක් වෙනවා. ඒ උගව දෙනෙක් හිතන හැම යමක් කමක් කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි අපි නොකර ඉන්නේ කියලා. නොකර ඉන්නේ ඒක තමයි උත්තරේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ආයේ කියන පස්සම්බනේ කියලා කියන්නේ. කාය සංස්කාර පස්සම්බනේ කරන්න කියනවා. මන චේත සංඛාර පස්සම්බනේ කරන්න කියනවා. අපි කරන්නේ අවශ්‍යනේ කියන්නේ. ඉතින් ඒ දේ අපේ බුද්ධ ශාසනයෙන් ගිලිහිලා බොහෝම කාලයක්. හැබැයි ගිලි වුණාට නැති වෙලා නැහැ. මොකද අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ඒව මතු කරලා දීලා උන්වහන්සේලා පෙන්වලා දුන්නා අපිට මේ වෙලාවේ අපිට කරන්න තියෙනවට කලබල වෙන එක නෙවෙයි ප්‍රතික්‍රියා කරන එක නෙවෙයි කියන්නේ. ඉතින් ඒක කිව්වට උඟව දෙනෙක් හිතන එක නෝන්ජල්කමකට නොදැනුවත්කමකට නැතිබැරිකමකට කරන දෙයක් කියලා. ඉතින් ඒ නිසා හැමදාම තේරවාදයේ පස්සෙන් පස්ස තමයි යන්නේ. හරියට රගර් ගහනකොට බෝලේ පාස් කරන්න ඕනේ පස්සෙන් පස්සට තමයි. ඉස්සරහට පාස් කරුවොත් පරක්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් බෝලේ අරගෙන දුවන්න ඕනේ. පාස් කරන්න වුණොත් පාස් කරන්න ඕනේ. පස්සට ඒක නිසා සැකල කරන්න හදියක් විශාල පිරිසක් ප්‍රතිවාදීන් ඉන්නවා. ඒ ඉඳද්දි මොකද්ද කරන්න ඕනේ? ඒතර ප්‍රතික්‍රියා කිරීම හරහා තමයි අපි මායයට නතු වෙන්නේ, අතවැස්සෙක් වෙන්නේ, නැත්තම් මායගේ බැම්මට අහු වෙන්නේ. ඉතින් ඒක පිටේ ඉන්න කෙනෙකුට නම් ඇත්තටම හරි හරියට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් ඒක ඒ ඒ தත්තෙට බඳුන් වෙච්ච එකනට ඒක පෙන්වලා දෙනව තවත් කැමතිද? එයා හිතන්නේ මේ ඒක මගේ දුර්ලභමක් පෙන්වලා දෙන්න හදනවා වගේ. පේන්නෙම මේ අමරෙතම තමයි. ඉතින් ඒ නිසා අමතා සුද්ධ කිරීමේදී ඊ타මත්ව ප්‍රේසං වෙන්න ඕනේ. සමහර වෙලාවට කමඨාන් සුද්ධ කරන කියන තීර්ථයෙන් නැතුව නිකන් සාකච්ඡාවලදී එහෙම වෙනවා. ඒත් හිතමනාපකම් අරගෙන සක්ති තරහ වෙලා යනවා. කාරණාව විශ්ව කරනකොට. ඒ මොකද මායයත් බයයි, මෝඩයත් බයයි, ඇත්ත විස්තර වෙනවා දකින්න. ඒ ඒ විස්තර කිරීම විතරයි නැත්තම් හඳුනා ගැනීම විතරයි අපි ලෙඩක් හඳුනා ගන්නවා කියලා කියන්නේ. රෝග නිర్ణය කියලා කියන්නේ. ඉතින් රෝග නිర్ణය තමයි තාමත්ම වැදගත් දේ. එහෙම නැතුව රෝගේ වැදගත් නැහැ. බේත වැදගත් නැහැ. ලෙඩා වැදගත් නැහැ. මෙන්න මේ ලෙඩේ තියෙන කියලා දන්නවනම් ඒක එතෙන්දම සනීපයි. එතනින්දලම අර හිත හැදෙනවා මේ සනීප වෙන පැත්තට. කෝගේ වරදොල අඳුනගත්තොත් වෙදක මිශ්‍ර කරන්න ගියොත් නැත්තම් මේ ලෙඩා දුප්පතෙක් පොහොසතෙක් කියලා අඳුරන්න ගියොත් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය කරලා තියෙන්නේ මේ ලෙඩ රෝග ලක්ෂණ ටික බැලුවා පරීක්ෂා කරා මෙන්න මේකයි රෝග නිర్ణය කරන්න කියලා. ඒක කරන්න බෑ පාමසිස්ට. ඔව් පාමසිස්ට බෙහෙත් දෙන්න පුළුවන්. බෙහෙත් දෙන්නෙම අනිවාර්යයෙන්ම ලෙඩේ හඳුව ගන්න නැතුව. ඉතින් ඒක තහනම්. ලෙඩේ හඳුව ගැනීම හැකියාව තියෙන්නේ දොස්තර විභාගේ පාස් කරපයට විතරයි. අර බේත් නියම කරන්නත් පුළුවන්, ඕනනම් ෆාමසිය රන් කරන්නත් පුළුවන්. අද වෙලා තියෙන්නේ මේ ෆාමසිය ඉන්න කට්ටිය ළඟටයි අපි යන්නේ බේත් ගන්න. ඉතින් ඒගොල්ලොත් බේත් දෙනවා. ඉතින් ඒක වැරදි රෝග නිర్ణයක් නම් කදාකවත් ඒක මේ වෛද්‍ය විද්‍යාවට මේ හොඳ නෑ ලෙඩටත් හොඳ නෑ ෆාමසිස්ට්ටත් හොඳ නෑ ඉතින් ඒකයි අද ගොඩක් තැන්වල වෙලා තියෙන්නේ. නමුත් ඒකදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කායේන වාචාය මනසා සුසංගතා. සම්පිතේ කයෙන් වචනයෙන් මනසෙන් සංසිඳනවා නම් සංහිජාවකට යනවා නම් එයා මායාවේ වාසයට වැටෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි ආනාපාන සති භාවනාවෙන් කරන්නේ. ආනාපාන සති භාවනාවේදී පටන් ගන්නකොටම තියෙන්නේ කාය සංස්කාර සංසිඳ වීමක් සඳහා ඉතින් කාය සංස්කාර සංසිද්ධ වීම පස්සම් බයං කාය සංකාරං අස්සසිස්වාමීති සික්කති කියන එක තමයි සියුම් කොටසක් ගැන කතා කරන්නේ. නමුත් ඒ කාය සංස්කාර සංසිද්ධ වීමට කලින් අරඤ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම, ඒ වගේම පළඟක් මැද වාඩි වීම කියන කාරණා බුදුරජාණන් වහන්සේ විශාල වශයෙන් සහ ශුද්ධ වශයෙන්, මැක්‍රෝ වශයෙන් සහ මයික්‍රෝ වශයෙන් විස්තර කළා කියලා කියනවා. ඒව බලන්නේ නැතුව අපි කාය සංවරය සංවරයන් කියවට හරියන්නේ නැහැ. ඒ නිසා ඒක කරන්න ඕනේ කියන නියම ආධ්‍යාශය. අවංක ආධ්‍යාශය තියෙනවා නම් ඒකට බාහිර පරිසරයයි අභ්‍යන්තර පරිසරයයි ආධුනිකත් හරිය වැදගත්. ඒකයි මේ අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත කියන්නේ ඒව පරිස්කුප්පන පරිසර නෙවෙයි. ඒවා තියෙන දේවලු සංසිඳවන පරිසර ස්වභාවය. ඊට පස්සේ පළඟ බඳ වාඩි වෙනවා කියලා කියන්නේ මේ කය නිකන් උඹ හත් තිබ්බා වගේ, කොණ්ඩ ගවුම් ගෙඩියක් තිබ්බා වගේ, චෛත්‍යයක් තිබ්බා වගේ, නැත්නම් පිරමීඩයක් තිබ්බා වගේ හොඳට පාත්තල කරලා වාඩි කරනවා. එහෙම වාඩි කෙරුවේ නැත්නම් අර කයේ තියෙන අපහසුතාවය කාය සංස්කාර සංසිඳ වීමට බාධා කරනවා. ඊට පස්සේ උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ ඍජු කාය පත්තල කරලා කියලා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සත්‍ය පෙරමුණේ තියාගන්න. මේ සත්‍ය පෙරමුණේ තියා ගැනීම සඳහා අරමුණක් අවශ්‍යමද නැද්ද කියන එක සලකා බැලිය යුතු දෙයක්. මේ සාමාන්‍යයෙන් ආධුනිකයට අරමුණක් නැතුව අමාරුයි සත්‍ය පිහිටවන්න. නමුත් සත්‍ය පිහිටවන්නේ මම දැන් මෙතන කියන එක නම් අපිට ඒකට ප්‍රායෝගික වීම සඳහා කියන්න පුළුවන් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන ඉන්නවා. ඔය ඇති හොඳටම. ඒක තවදුරටත් අපි සත්‍යපාඨයේදී විස්තර කරනවා. එම වාඩිලා ඉන්නකොට තමන්ට වැටහෙනවා නම් මම මැරිලා නැහැ. මම තාම මට නිින්ද ගිහිල්ලා නැහැ. මට සීමුර්ජා වෙලා අසත්‍යමත් වෙලා නැහැ කියලා උච්චරයි සත්‍ය පිළිතුරක් කියන්නේ. අර සමහරෙකුට හරි අමාරුයි ඉදි ගහලා නැති කොලේක ලියන්න. පෙළ යන ඇදට. ඉතින් ඒ නිසා රූල් ගහපු කොළවල ලියනවා. විශ්වවිද්‍යාලයට යනකොට රූල් ගහපු කොළ ගන්නෙම නැහැ. ඒ ආක්ෂිප් එක තමයි ගන්නෙ. සමහර විටක ඒ කොළේට යටින් රූල් ගහපු කොළයක් තියාගෙන. ඒකට තියලා ලියන් ලියන් ලියන් ලියන් යනවා. එතකොට අපිට ඕනනම් ළඟ ළඟ ලියන්න පුළුවන්. රූලේ රූලේ හැටියට විස්තර කරන්න ඕනේ නැහැ. ඉතින් අර උගව දෙනෙක් රූල් ගහපු කොළවල් තමයි ලියන්නේ. පුංචි කාලේ අපි ඩබල් රූල් කොළවල් ලියන්නේ. පොටු රූල් කොළවල් ලියන්නේ. ඒ මොකද හේතුව එහෙම නැති වුණොත් අපිට ලියන වාක්‍ය වචන කඩලා පෙන්වන්න බෑ. නමුත් අද සත්‍ය පිළිතුරන හැම තැනකම ඒ කමටහන අනුව තමයි මේ වර්ගීකරණය සිදුවේ. එහෙම නැතුව යන්න තමයි ඕනේ කරන්නේ. එහෙම කියන්නේ නිකම්ම නිකන් නෙවෙයි. මොකද මේ ආරම්මණය අනාරම්මන වීම සඳහා තමයි භාවනා කරන්නේ. නිසා අරමුණක් ඇතුව නැති කරගෙන යන භාවනාව හොඳයි. ඒක තමයි සම්ප්‍රදාන කුල භාවනාව. පටන් ගන්නකොට ඉඳලා නැත්තම් ඒත් හොඳයි. අරමුණක් නම් කරන්නෙම නෑ. මොකක්වත් නැහැ. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලනවා. එතකොට ඉබේම අය කාය පස්සම්බණය නැත්තම් කාය සංස්කාර පස්සම්බණය සිද්ධ වෙනවා. එහෙම නැත්තම් කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසආස දෙකනේ. ආස්වාද ප්‍රසආස දෙක සංසිඳීම වෙනවා. ඒව විය යුතුයම නෑ. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නමුත් මේ කය වචන මනස සංවර කරගන්නවා කියන එකට ඉස්සල්ලාම කියලා තියෙන්නේ කාය සංවරය තමයි. ඉතින් අර සරුවචන වහන්සේ වැඩ ඉන්න කාලෙම නිගණ්ඨනාත පුත්‍ර හිටියා. එයා කිව්වේ කය වචන මනස කියන එකේ මනස තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා සංවර කරගන්න ඕනේ ඉස්සලා මනස කියලා. බුදුහාම කිව්වා ඒක නම් කතාව කොහොමවත් වෙන්නේ නැහැ. වැඩි වෙනක මේ තමයි ඉස්සලාම කය සංවර කරගන්න. කාය සංවර කරගත්තට පස්සේ තමයි කියන ගොරෝසුම දේ සංවර කරගත්තට පස්සේ තමයි අපිට අර සියුම් දේවල් වලට යන්න පුළුවන්. ඉතින් අද ඒකේ තියෙන අර අනුක්‍රමික පිළිවෙල දන්නේ නැතුව දෝ නොසලකා හැරීම නිසා දෝ අර කාය සංවර කර ගැනීම පැත්තක තියෙද්දි කොළඹ නගරේ හදන්න හදනවා භාවනා මධ්‍යස්ථාන. ඒව නැත්තම් ප්‍රසිද්ධ නගරවල කොඩි ගස්සට භාවනා මධ්‍යස්ථාන හදන්න හදනවා. පුළුවන් නැත්තම් නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ කොඩි ගහයට උනත් එන්නකම් පොළේ වුණත් භාවනා කරත හැකියි. දැන් ආධුනිකයර තියෙන්න ඕනේ ඒක සඳහා ඒ සුදුසු පරිසරය. ඉතින් පරිසරය හැමදාම අවශ්‍ය නැහැ. පුරුදු වෙනකොට ඔබ ටිකක් ඒකේ තියෙන බැඳීමත් අඩු වෙනවා. ඉතින් ඒ විදිහට මනස කය සංගර කරගත්තට පස්සේ ආනාපාන සති සූත්‍රේ පොඩි රහසක්. ආනාපාන සති සූත්‍රයේ සර්වචන් වහන්සේ වචනය නැත්නම් වචී සංඛාර සංවර කිරීම ගැන කතා කරන්නේ නැහැ. ඒක ආනපාන සංවරයෙන් පස්සේ නැත්තම් පළවෙනි චතුස්කයෙන් පස්සේ දෙලින්ම වේදනානුපස්සනාවට යන්න. එතකොට අටුවාචාන් වහන්සේ බුද්ධඝෝසාචාන් වහන්සේ අහනවා ඇයි මෙතන බුදුරජාන් වහන්සේ මේ වචනය අපි කියන පටි සංඛාර සංවර කර ගැනීමක් ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ඒ වචනය කියලා කියන්නේ එහෙම නැත්නම් වාචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක කියන එක පොතපත කියවනකොට අපි දත යුක්තක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. එතකොට විතක්ක ਵਿਚාර දෙක ඒ කියන්නේ මේ හිත ඇතුළත කතාව කියලා මේකට කියන්නේ. ඇතුළත කතාව සංවර කරගන්න මේක ඇයි බුදුහාමුදුරුවෝ මාතෘකා කරන්නේ නැත්තේ? ඇයි බුදුරජාණන් වහන්සේ ඒක මතක් කරලවත් නැත්තේ කියලා අටුවාචාන් වහන්සේ ප්‍රශ්නේ අහලා අටුවාචාන් වහන්සේ සෝමතේ පාල පල කරනවා. ඒකට වෙන කියන දෙයක් නැහැ කියනවා ඒ ඇතුළත කතාව නතර කරගත්තේ නැති කෙනාට අරණ්‍ය වාසයේ රුක් ශුන්‍යාකාර වාසයේ රුක්ක මූල වාසය කරන්නත් බෑ කයක තැනක තියාින්නත් බෑ ඒක නිසා ඒ යම් තැනකට ගිහිල්ලා කය මුත්ත තිබ්බා වගේ හොඳට තැම්පත් කරලා ඉඳනම් අනිවාර්යයෙන්ම ඇතුළත කතාව නතරලා කියනවා ඒ නිසා ඒක නොකිය අතහැරලා තියෙනවා ඒක දැන ගැනීම සඳහා තැල්ලා තියෙනවා. නමුත් අද භාවනා ලෝක ප්‍රධාන වශයෙන් තියෙන ඇත්තට ඔය වචී සංකාර ප්‍රශ්නේ තමයි. ඒ වචන අපි නැත්තම් අතුලත කතාව අපි පුදුම විදිහට මේ බෝ කෙරලා තියෙනවා බෝ වෙනවා බේර ගන්න බැරි වෙනවා. ඒකට හේතුව පිටත කතාව. එළිය කතාව වැඩි වෙන්න වැඩි වෙන්න ඇතුළත කතාවට පොර වැටෙනවා. එළිය කතාව එන්නේ ඉස්සෙල්ලා ඇතුළත කතාව ගොනු වෙලා ගොනු වෙලා තමයි වමනයක් වගේ එළියට එන්නේ. ඉතින් ඇතුළත කතාව නතර කරන්න ඕන කියලා ඒ නිසා කටට මොහොරයක් දාගන්න. මේ කතා කරලා විසඳන්න බෑ මේ ප්‍රශ්නේ. ඔය කොච්චර කතා කරනවත් වැඩි හොඳයි ඔක කතා නොකර ඉවසගෙන හිටපන්කෝ. එතකොට ඇතුළත කතාවට යනවා. ඊට පස්සේ ඇතුළත කතාවටත් පැත්තකට වෙලා කයත් හොල්ලන්නේ නැතුව ඔබට ඕන දෙයක් කතා කරපන් මම මේක අතීතේව හොයන්න යන්නෙත් නෑ අනාගතේව හොයන්න අනාගතේට හොයන්න යන්නෙත් නෑ ඔබට ඕන දෙයක් කතා කරපන් කියලා ඉද දුන්නාම අර පැටලෙන දෙයක් නෑනේ අප්පුට ගහන්න අත් දෙකක් තියෙන්න බෑ ඉතින් අර විචක්ක ਵਿਚාරේ එහෙම බ්ලොක් වෙලා යන කොපිස්සු වැඩිලා නතර වෙනවා එහෙම නැත්තම් භාවනා පැත්තට වැටෙනවා ඉතින් ඒක අද බය ඒකේ බය කොච්චරද කියනවනම් මම දන්න ප්‍රධාන කර්මස්ථානාචාර්යවරු කීප දෙනෙක් සිවුරු ඇරියා කමඨාන් ජීව නතර කරා මොකද මේ යෝගාවචරයන්ට මේවා කියනකොට පිස්සු වැදෙනවා ඒ නිසා කිව්වා මම දැන් විපස්සනා භාවනාව ගන්න එක නතර කරලා තියෙන්නේ මොකද මේ උගල දෙනකොට භාවනා ඉතින් යන්න හරිය ලේසි නමුත් මේක තේරුම් ගන්න බැරුව අතර මෙතන පටලවා යන වචනයි ඇතුළත කතාවයි නිසා සයිකියාට්‍රික්ස් එහෙම නැත්නම් මානසික රෝගී ඉස්පිරිතාලවලට යන්න වෙලා තියෙනවා. ඒවට ගියාම පිස්සු ඩබල් වෙනවා. මොකද ඒ වගේ නෑනේ මේ භාවනා කරපුවයි නෑ ඒ වගේ. ඔය තියෙන කීයක් හරි හම්බ කරගන්න ඉන්න කට්ටියනේ. ඉතින් ඒක නිසා අද හැම පාසලකම ඒ වගේ මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා. පෙරදිනේ මම ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලේ විතරක් ෆැකල්ටිස් 10ක් තියෙනවා 10ට 40 දෙනෙක් ඉන්නවලු සයිකියාට්‍රිස්ලා. අපි ඉන්න කාලේ තිබුණේ වර්තය එනකම්. අපි අනුන්ට ලෙඩ දාන මිසක් අපිට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. දැන් නෑ මේ පොඩි දෙයක් වෙච්ච ගමන් වහ කරනවා මෑනවා. පොඩි දෙයක් වෙච්ච ගමන් කොච්චර පයි. පොඩි දෙයක් වෙච්ච ගමන් පාලම් පල්ලේ පයි. ඉතින් මුන්ට දෙහිතාවෙන්ද මේ ඩිග්‍රී එකක් දීලා රට බාර දෙන්න හදන්නේ. මේ පොඩි දෙයක් වෙච්ච ගමන් වහ කමන්නම් කියන්නේ ඒ වහ කණ එකට වහ කන්න දෙන්න ඕනේ. ඒක ඇති දෝෂයක් නෑ වහ කපන්න කියන්නේ යන්න එපා. ඒකට පවුල්. එහෙම නෙවෙයි. වහත් තියෙන්න ඕනේ කවුන්ටරයක් ගාව තියලා ඕන්න අරගෙන කපන්න කියන්නේ. පිටරවල පිටරට වල මේ උසස් පෙළ ඉස්කෝල ඉස්කෝල ප්‍රීති පැකට් එළිය තියලා තියෙනවා. සල්ලි දීලා ගන්න ඕනෙත් නෑ. කුඩු ගන්න ඕන නම් ඉන්ජෙක්ෂන් බඩට නිකන් තියලා තියෙනවා. අතන මෙතන දාන්න එපා. මෙන්න මේකට දාන්න ඕන තරම් ඒ ප්‍රීති පැකට් පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ ඒ ඒ ඒ ලෙඩේ නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ වැඩ තමයි මේක ක්‍රමානුකූලව කරලා ගන්න එක. ඉතින් ඒ වගේ තමයි මේ වචී සංඛාර ඇත්තටම වැඩි කරන අධ්‍යාපනයේ ඒ අධ්‍යාපන ආයතන වල ඉතාමත් වැඩි ඒ ලෙඩ රෝගත් නම් මම කියන්නේ ඔක්කොටම තියෙනයි කියලා. නමුත් ඒකේ මේ මේ પરම්පරාවට එනකොට ඉසත් પરම්පරාවට එනකොට හරිය වැඩි. ඒක අපිට මේ પરම්පරාවෙම ආපු දෙයක් තමයි ඔය බ්‍රේන් වේව් ස්ටාර්ටර් එක දාලා භාවනා කරන්න කිව්වහම අපිට කියන්න පුළුවන් යාගේ මනසේ මේ මේ තරංග જાති වැඩෙනවා මේ මේ තරංග જાති මැඩෙනවා ආන්නේ දෙක හොඳට බලනකොට ඒක නිකන් කේන්දරේ වැළුවා වගේ ඒ වෙතන් ගිය ආත්මෙන් ගෙනාපු ආශයනුසය කියන්නේ මොනවද කියන්නේ වගේ නැත්නම් ළඟදිම ඇසුරු කරපු ආසන්න මතකේ මොනවද තියෙන්නේ කියනවා වගේ සෑහෙන වගුගත කිරීමක් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් සෑහෙන දෙයක කරගෙන යනවා. පසුගිය 23 24 දවස් දෙකේ අපි විශේෂයෙන්ම නෙවිල් සගයන්ඩු පුද්ගලික සිවිල රජේරෝහල වෙලා තියෙන එකේ ගැබිනිම අවවරු අපි බලාපොරොත්තු වෙන 100ක් විතර වෙලා කියලා. ඒ කියලා නමුත් මම හිතන්නේ 60කට වැඩි ප්‍රමාණයක් ආවා. ඒ අයට මේ භාවනා කරන්න ඇරලා ස්වච්ඡාවෙන් ඉදිරියපත් වෙන අයට මේ බ්‍රේන් වේව් ස්ටාර්ටරක දාලා බැලුවා. එතකොට ගොඩක් වෙලාවට වචී සංස්කාර එතන විතක්ක ਵਿਚාර වැඩ කරන්න ඇති. ඒක සංසිඳන ඇති. හුස්මත් එක්ක සංසිඳන ඇති. අයත් එක්ක සංදිඳෙන හැටි, සමාජෙද වැඩෙන හැටි මේනේ මේ ටික බලනකොට අපිට ලැබිලා තියෙන උපදෙස් තමයි මේ භාවනා නොකරන අයටත් මේක කරලා බලන්න කියලා. අපි ගත්තොත් පාලක කණ්ඩායමක් දානවා කියලා භාවනා නොකරන අය කියලා. එහෙම නැත්නම් අපි ගිහිල්ලා මේ හිර කණ්ඩායමක ඉන්න අයකට දැම්මයි කියලා. කුඩු ගහලා පුනරුත්ථාපන වෙන කණ්ඩායමකට දැම්මයි කියලා. එහෙම නැත්නම් හිතානද මැරෙන්නේ ඉන්න ආන්තික පිළිකා රෝගියෙකුට දාලා බැලුවයි කියලා. නැත්නම් ළමා අපචාරවලට ලක් වෙලා ආතතිගත වෙ ඉන්න පොඩි දරුවෙක්ගේ ඔළුවට දාලා බැලුවොත් මොකද වෙන්නේ කියලා එතන බලන්න පුළුවන් භාවනා කරපු භාවනා කරන භාවනා නොකර. ආනේ ඒක හිතා ගන්න පුළුවන් මේ භාවනා ලෝකේ මේ වචනය සංවර කර ගැනීම මේ විතක්ක ਵਿਚාර සංවර කර ගැනීම ඒක නොකිරීම නිසා මේ යුද ප්‍රකාශ කරලා රණ්ඩු සරුවල් ඇති කරගන්න හැටි අන්තිමට කයමුත් මරා ගන්න වහකන කෝච්චියට බෙල්ල පයින් තියෙන සත්වලටපත් වෙන හැටි. ඉතින් නමුත් ඒ සාවිශාල ශේෂ්ත්‍රයක් මේ වචී සංකාර ශේෂ්ත්‍රය ආනාපාන සති සූත්‍රයේ සාකච්ඡා කරන්න ඉස්සර. ඒකට අටුවචාන් වහන්සේලා මතක් කරන්නේ ඒක ඉතින් ඒක භාවනාවෙන් කරන්න පුළුවන් දෙයක්ද කියන්නේ දන්නේ නැහැ. සාමාන්‍ය බුද්ධියෙන් ඒ දේ කරගන්න බැරි කෙනාට භාවනා කරලා හරියන්නේ නැහැ. ඒක කාය සංඛාර සසම්මනය ගන්න බෑ. ඉතින් ඒකෙන් කියන්න දන්නේ එතකොට නිකන් භාවනා කියන්නේ එක පන්තිය කායකට විතරයි කියලා. වෙන්න පුළුවන්. හැබැයි මේ බණ තේරෙන කෙනාට හිතා ගන්න පුළුවන් මේ මේ ඇවිදින ගින්නට පිදුරු දාන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා. හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නේ ඔය විදිහට කෑකොස්සන් ගහලා කරන්න බෑ. ඔබ පැත්තකට ගියා. ප්‍රශ්නවලට රිංගන්න යන්න එපා. හැම ප්‍රශ්නයක් තුලම උත්තරයක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ හොඳට තේරුම් අරගන්න එක මේ තමයි මේ අභෞවිය පුද්ගලෙක් කරගන්නව නෙවෙයි. ඉතින් ඒක හරි අමාරුයි දැනටමත් මානසික අසහන තියෙන අර ලෙඩ රෝග වලට පත්තරපත් වෙලා ඉන්න අයට අමාරු. නමුත් එහෙම නැතුව සාමාන්‍ය ඉන්න කෙනාට ඒක බණක් වෙනවනේ. මේක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන දෙයක්. මේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි මානවයාගේ ප්‍රශ්නයක්. මට මේකට උත්තර දෙන්න දෙන්න බෑ. මම කරලා තියෙන්නේ පොට්ටෙක් වාගේ, දීරෙක් වාගේ, එහෙම නැත්නම් කොරෙක් වාගේ, එහෙම නැත්නම් කොන්දේමාරු ලෙඩෙක් වාගේ දැන් මලමිණියක් හොයලා පැත්තකට එන්න ඕනේ. මම නැහැ කියලා මේ ලෝකෙට මුකුත් වෙන්නේ නැහැ. අපි හිතන්නේ එව නෙවෙයි. එයා හිතන්නේ ආපෝ බෑ මේකට අනිවාර්යයෙන්ම මම මේ මේ දේවල් කරන්න ඕනේ. අන්න ඒ කට්ටිය තමයි මේ සමාජය කන්නේ. ඒ අයගේ සමාජන සමාජයේ විලෝපන නිසා තමයි ඉදිරියට හම්බ කරන කඩ මිනිහෙකුටවත් මේ සන්තෝෂෙන් ජීවත් වෙන්න. ඒගොල්ල මේ තමන්ගලේදී තියෙද්දි සනීපකරනද අර ලෙඩ මනසින් උත්තර හොයන්න හදනවා. කෙසේ නමුත් මේ විචක්ක ਵਿਚාර දෙක සම්බන්ධව එහෙම නැත්නම් ඇතුළත කතාව සම්බන්ධව නැත්නම් පිට තියෙන කටකටේ සම්බන්ධව නම් කතා නොකර හිටපු එකත් ලොකු ඥානයක් කියලා මට හිතෙනවා ආනාපානසති සූත්‍රයේ. ඒ විදිහට කාය සංකාර වචී වචී සංකාර කතා නොකරම පැහැරලා තියෙනවා. සංසිඳුවට පස්සේ තමයි මනස ඉතින් කියන්නේ චිත්ත සංකාර කියලා. ඒක ඉතින් බොහොම ගැඹුරු කාරණාවක්. චිත්ත සංකාර සමතයක් පිළිබඳව චිත්තානුපස්සනාවේදී සාකච්ඡා වෙනවා. නමුත් ඒ මම ඇසුරු කරපු ගොඩක් ගුරුවරු සඳහන් කරපු දෙයක් තමයි ඒ කාය සංස්කාර ටික නම් සමත විපස්සනා දෙකකම වැඩෙනවා. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ටික අනිවාර්යයෙන්ම විපස්සනා. ඒ නිසා ඒ දැක්ම නැති ඒ ඒ පෙරහුරුව නැති කෙනෙක් භාවනා කරනවා කියලා අර වචී කාය සංස්කාර ගැන දක්ෂ වුණත් එයාගේ සූදානම් ශරීරය නැත්තම් ඒකට ලෑස්ති මනස නැත්තම් එයාට ඒ ප්‍රශ්න ගොඩ ය아가න්න බැරි පිටියක් බවටපත් ඉතින් අන්නේ ප්‍රශ්නේ සමතට කිසි ලොකු ආදර ගෞරවයක් තිබිච්ච ඥානාරාම ස්වාමීන් අතගෑවේ පපුවේ පපුව අතගාමින් තමයි යෝග කියලා දෙන්නේ. කවදාකවත් අදින් කියන්නේ පුළුවන් තරම් සමතේ වඩන්න කියලා. වඩලා හැබැයි මතක තියාගන්න වෙනවා කියන්න වෙනවා මතක තියාගන්න කියනවා නොකිය. සමතේ කියන්නේ ලෙඩක්. අර තිබුණු භයානක ලෙඩේ නැති කරගන්න මේ ලෙඩේ ගත්තට ඒක වෙනම ලෙඩක්. ඒක නැතිකරන්න වෙනමම උත්තරයක් ඕන. ඒක දැනගෙන මේක ඇසුරු කරා. ඒ වෙලාවට මේක නිෂ්ඨාව වශයෙන් අවසානයේ වශයෙන් අරගෙන කටයුතු කරන්න එපා. එහෙමනම් එයා බුදුහාමර ඉපදින්න ඉස්සර තිබුණ ಭಾರತೀಯ යුගයේ තමයි යන්නේ. ඒත් අවිපස්සනා තිබුණේ නැහනේ. ඉතින් අදත් මේ ලංකාවේ තියෙන ශාසනය කොටක් කොටක් නැති චෛත්‍යයක් වගේ වෙලා තියෙනවා. නේත්‍රා තිබුණ නැති බුදු පිළිමයක් වෙලා තියෙනවා. පූජනීය තත්ත්වේ නැහැ. ඒ මොකද මේ සමතය අතරමැදි මාර්ගයක් බව දන්නේ නැතුව සමතේම මේක අමාරුම වැබෑව. ඒකෙන්ම ඉවර කරන්න ඕනේ. එතකොට තමයි මේ මාරය ඇවිල්ලා මේ කියන සුභාසුභ දෙක දාලා අර නානා රුදු වේසමවා මගවුන. අපි එනේන දෙයට ප්‍රතික්‍රියා එනේන දෙයට ප්‍රතික්‍රියා කරනවා. එතකොට ප්‍රශ්නෙන් ප්‍රශ්න තමයි නැගලා යන්නේ. ඒක හොඳට පේනවා චරිතය දිහා බලනකොට භාවනා නොකරන කෙනෙකුට පේනවා. මෙයා අර මේ මේ පිටුරු ගොඩේ නැගපු බල්ලා වගේ කන්න දෙන්නෙත් නැහැ කන්නෙත් නැහැ. සාසනේ වස වසාගෙන පැතිරෙන බූවල්ෙක් වගේ. පැතිරුණාට සාමාන්‍ය අහිංසක මිනිසුන්ටත් වැඩක් ගන්න දෙන්නෙත් නැහැ. තමන් වැඩක් ගන්නෙත් නැහැ. ඉතින් ඒක ඕනේ ආගම කල් යනකොට සිද්ධ වෙන දෙයක්. ඒ ආගමේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙනකොට මිනිස්සුන්ට මේක මතකයි කියලා. ඉතින් ඒක නිසා එවැනි යුගයක ඥානාරාම ස්වාමීන් වහන්සේ ඇති කරපු මේ මේ විපස්සනාවට දොර වහගන්න නැතුව පුළුවන් තරම් මේ යන ගමන ලස්සනට ලොකු සංසේ විස්තර කරනවා සමතිදාස් සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ ඒක ගැන විග්‍රහ කරන පිකු බෝධි ස්වාමීන් වහන්සේ ලියනවා ලංකාවේම ඉපදිලා ලංකාවේ ජනතාවට කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්න උත්සාහ කරපු සාර්ථක වෙච්ච ඥානාරාම ස්වාමීන් වහන්සේ දෙවෙනි ධ්‍යානයට ගිහිල්ලා දෙවෙනි ධ්‍යානයෙන් විපස්සනාට ආරවන්න කතා කරනවා. ඇතරම විපස්සනාට ආරවන්න පළවෙනි ධ්‍යානෙවත් පුළුවන්. උපචාරෙමුත් පුළුවන්. අෂ්ට සමාපත්තියලුත් පුළුවන්. 17 12ක් තියෙනවා. ඒකෙදි හරියටම දෙවෙනි ධ්‍යානෙන් යන්න කියලා කියන්නේ ඒ වෙනකොට විතක්ක ਵਿਚාර දෙක අතහැරලා. ඒ වෙනකොට පීතිය ප්‍රකට වෙලා. මොකද විපස්සනාදී අවශ්‍ය කරන මේ ලොකු ජවයක් ගෙනෙන්න එපා විපස්සනා කරගෙන යන්න. අන්නේ ජවයේ සඳහා මේ ප්‍රීතිචෛත්‍යික හරි වැදගත්. නමුත් ඒක මේ බුද්ධ දේශනාවට නම් අනුව නම් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා චතුත්ථ ධ්‍යානෙ දක්වාම. උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ධ්‍යාන සමාධි කියලා තමයි කියන්නේ. එතකොට ඒ ඥානාරාම ස්වාමීන්ගේ ඉදිරිපත් කිරීමේ බලනකොට චතුත්ථ ධානයේ තියෙන උපේක්ෂාව උගාක් වෙලාවට මේ කුසීත පැත්තට වැටෙන්න ඉඩ තියෙනවා. නිදිමත පැත්තට වැටෙන්න ඉඩ තියෙනවා. භාවනා කළා බුද්ධි වෙයිද බුද්ධි ඇයිද කියලා කියන්න බැරි තත්යකට. ඒව නොදැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියන එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මේ මෑත කාලේ ගොඩක් යෝගාවචර ඇසුරු කරලා තමන් තමන් තුළින් ඇසුරු කරලා තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ දෙවෙනි ධ්‍යානයේ විස්තරයක් ඉදිරිපත් කරන්නේ ඒ සඳහා කිසිසේත් ඒවකට භාවනා ලෝකේ පැවතිච්ච භාවනා ක්‍රමත් එක්ක ගැටෙන්න ගියේ නැහැ. ඒ ගුරුවරු එක්ක ගැටෙන්න ගියෙත් නැහැ. මයි ළඟ විතරයි තියෙන්නේ මෙහෙ වලින් කියලා කිව්වෙත් නැහැ. ඒ අනුව අවුරුදු 25ක්ම ඔය නිස්සනවයට වෙලා නිස්සද්දව කටයුතු කරන ගියා. ඉතින් එතකොට අවුරුදු 30ක් විතර වෙලා හිටපු මට තේරුණා මේ ලංකාවේ කිසිම වඳින්න පුළුවන් තරමේ හාමුදුර කෙනෙක් ඇත්තේ නැහැ. ඒගොල්ලෝ කිසිම වෙලාවක ඒ කරන ශිල්පද ටික රකින්නෙත් නැහැ, බණ භාවනාවක් කරන්නෙත් නැහැ. හැබැයි නිකම් පෙනුමක් ඇති කරගෙන යනවා. ඒ දේට මේ වඳින එක ඉතින් ඒ වඳිනාගෙත් කරදා. මේ මාත් වැදගත්ලා තියෙනවා. මොකද්ද මේකට කරන්න ඕන කියලා. වෙනකොට මම දෙතුන් පොලකට ගියා. ඇත්තට මේ කට්ටිය බොහොම සාදරත් වුණා. නමුත් කොහොම හරි දයෝපකටව ඇවිලා ඔය ඥානාම ශාස්ත්‍රයේ ඔඩොක්කුර තමයි වැටුනේ. එතකොට මට තේරුණා මේ ශාස්ත්‍ර මේ දොර ඇරලා තියෙන ගතිය. ඕනම කෙනෙකුට මේකට එන්න පුළුවන්. කිසිම කෙනෙකුට ඵලයන් කියන්නේත් නැහැ. කිසිම කෙනෙකුට ආවොත් බාරමගෙන ඉන්නෙත් නැහැ. හැබැයි කියලා කියනවා මෙන්න මෙහි අපි උගන්වන්නේ මෙන්න මේ ටික බොහොමත්ම සරලයි. මොනවත් නොකර නිකන් ඉන්න. ඔය කටපාඩම් කරන්න පරිද්දම් පාඩයක්වත් චත්තාලීස ආකාර භාවනාවක්වත් මුකුත් වෙනවා නිකන් ඉඳ බෑනේ අයෙමනම් මේක කරන්න එහෙනම් මේක කරන්න එහෙනම් මේක කරන්න කියලා එකින් එකට එකින් එකට ක්‍රම කියලා දෙනවා ඒ නිසා ගොඩක් කලාවට සමතේට බරගතියක් තමයි ලොකු සංස්කෘතිය පෙනුනේ නමුත් මම බුරුම ගියාට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේට යාළු ආමතු කෙනෙකුට කිව්වා අපේ ලොකු සංස්කෘතිය සමතේ දර්ශනා භාවනා මාර්ගය කියලා පොතක් ලියලා තියෙනවා එයා අහනවා එකම භාවනා මධ්‍යස්ථානේ කොහොමද මේ සමථ විපස්සනා දෙකම වඩන්නේ කියලා. ලෝකේ කොහොක්වත් ඒක වෙන්නේ නැහැ. සමථේ වඩනයි විපස්සනාට බයි. විපස්සනා බයනයි සමථයට බයි. ඉතින් මේ දෙකම මම දැන් මාත් ලොකු සාහන මම දැක්කා කිසිම හේව ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දෙකම බොහොම ජයට කරගෙන ගියා. මොකද දෙකම බුදුහාමුදුරන්ගේ නේ. මේ දෙක ගලප ගන්න නැතුව අවුලකටපත් වෙලා තියෙන්නේ අද ඉන්න අද සීඝ්‍රයෙන් වර්ධනය වෙන යෝගාවචර නෙවෙයි කර්මස්ථානාචාර්යවරු. ආන්න මේ කට්ටියට තමයි මේක මේ හේසාඩ්නින් වෙලා තියෙන පිටකර වෙලා. අල්ලගත් එකම කරගෙන යනවා මිසක් අනිත් පැත්තක් ගැන සලකා බලන්නේ හරියට මේ අබෞද්ධ කෙනෙකුට සලකනවට වැඩිය කැත විදිහට සලකනවා මේ බුද්ධ ආගමේ තමන්ගේ නිකායට අයිති කෙනා. තමන්ගේ භාවනා ක්‍රමය නොකරන කෙනා. ඉතින් ඒ පරිසරයකින් මම ගැලවිලා හිටියා ඔය නිස්සාරණවලේ ඉඳලා. ඉතින් මට හරි ගෞරවයක් තියෙනවා. අනිසනවනේ ඒ කිවිච්ච මේ පැත්තකට ඉන්න දෙන ගතිය. මේ පැවිදිගේ ආවේ මේ විකාශාද වෙලා නෙවෙයිනේ. බිස්නස් කරදිලා නෙවෙයිනේ. ඇවිල්ලා තමන්ගේ වැඩක් කරගන්න දෙන්නේ. උදව්වක් ඉල්ලුවොත් උදව් කරන්න. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. ඉතින් අන්නේ විදියට බලනකොට ඒ තුන කාය වචන සාම චිත්ත සංවරේ නැති කෙනාට මායя දෙන හැම ලණුවක්ම සුභ අසුභ වශයෙන් අහු වෙනවා. අහු වෙලා මායගේ ඔඩොක්කොට වැටෙනවා. මාර පාශයට වැටෙනවා. එහෙම නැත්නම් මායාගේ දාසෙක් බාටපත් වෙනවා. ඒකනම් ඇති කොට තේරෙනවා. ඒකේ ඉතාමත්ම සුන්දරම පැත්ත තියෙන්නේ මේ අපි තේරවාදී කියා ගන්න අපි තමයි බුද්ධාම රකින්නේ කියා ගන්නා වූ එනත් අනිකම් ලෝකේ පවතින සම්මතයට බඳ මේ සිංහල බුද්ධාම කියා ගන්න අය තුල ඒ ගතිය දිහා බලනකොට පුදුම හිතෙනවා මේ මිනිස්සු කවදාහනම් මේ ලෝකේ ඇති හැටියට දකින්න කියලා. දකින්නේම අර හදාගත්ත රාමුව තුලින්නේ. ඉතින් යන බලනකොට සර්වාගමික රැස්වීම් වල තියෙන සාකච්ඡා ඒ වගේම සද බල පිළිකා රෝගයක් රෝගයක වැළඳලා ඉන්න කෙනෙකුට පුළුවන් මේ දැන් ලෙඩෙක් කියන එකවත් අඩු ගානේ බාර ගන්න මරණයට බය සහ සමීප කරන්න තියෙන ආසාව පැත්තක දාලා එහෙම නැත්නම් දැන් හිරේ වැටලා ඉන්න මිනිස්සුෙකුට ඔහොම නෙවෙයි මේ මේ පැවිදි වෙලා ආරාධිතර වෙලා සාමණේර වුණාට පස්සේ මොක්ෂ මාර්ගේ තියෙනවා. මොකුත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මානසික අසහනයකටපත් වෙලා ඉන්න කෙනෙකුට තේරුම් කළ දෙන්න පුළුවන් ඔබ මානසික අසහනයක්. ඔබේ ලෙඩක් නෙවෙයි. ඒක නිසා ස්වභාවයෙන් සෑහළුවෙන් හිටපන්. මේ ඔක්කොටම සත්‍ය උදව් කරන ආකාරය. ඒකේ තාම භයානකව හිතාගන්න බැරි පැත්තක් තමයි මේ තොරතුරු තාක්ෂණයේ මේ કૃත්‍රිම බුද්ධිය ඇති තියෙන ඔක්කොටම පිස්සු ඩබල්. ඒකට සුප්‍රතිම මට්ටමක ඉන්නේ. හැබැයි අන්තිම සීදී නසා ගන්නවා. ඒ වගේ පරිසරය නාස්ති කරනවා. තමන් දූෂණය වෙනවා. බයලජ්ජා කියන දෙක ඇත්තෙම නෑ. එහෙම කෙනෙකුට පුළුවන් ද මේ සතිය උදව් කරන්න. ගිය පාර දිනවල තිබුණු ජාත්‍යන්තර වෙසක් උත්සවයේ මම තිබුණු මාතෘකාව ඔක තමයි. මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යන්නේ මේ දැලිපියක් අතරගත්ත වඳුරෙක් වගේ. එදිනේ එන දේ කපාන කපාන යනවා. මුද්දටම තේරෙනවා මේ අක්කුට කිසිම ඔලමුල මේ මේ ඔලමුල ගති තියෙන්නේ කිසිම හැඟීමක් නැහැ. මේ කියන විදිහට මේ කායේන වාචාය මනස සංගුත නැහැ. ඒක කොහොමද මේ වගේ කෙනෙකුට සත්‍යයෙන් උත්තර දෙන්නේ? ඉතින් මම කව මේ මානසික මට හිතුණ දේ තමයි එවැනි උග්‍ර දක්ෂ තීක්ෂණ නිවක් එන්නේ සතියෙන් එනිසා සතියෙන් තමයි මේක ඇති කරන්නේ නමුත් සතිය බයලජ්‍ය දෙක ඇතුව යනවා මේක බයලජ්‍ය දෙක නැතුව යනවා එනිසා මේකත් එක්ක බය සතිය යනවනම් මේ කෙනා ලෝකයට මානවයට උදව් වෙන වැඩක් කරයි එහෙම නැත්නම් වඳුරට ගැලපී හම්බෙච්ච එක තමයි මේක තමයි අයින්ස්ටයින් කිව්වේ අද වේද විද්‍යාව කියන්නේ වඳුරට ගැලපී හම්බෙලා ඉතින් වඳුරා මොනවා කපනවද කියලා උදන්නේ. මොකද ආයුධයේ තියුණු උනාට පාවිච්චි කරන්නේ කවඳුරනේ. ඉතින් මේ වගේ தත්ත්වයටදී මේ අදපවතින මේ සංකරතාවය යටතේදී මේ මහානකම තියාගෙන යනවායි කියන එක මේ මේ හිතේ සම්බර භාවය තියාගෙන යනවා කියනකොට කොහෙවත්වත් නැති මේ මායයත් ඇවිල්ලා මේ අතරමැද සුබ සුසුබා සුබ ලකුණු පෙන්නකොට එව්වට සැලෙන්න නැදෙන්නේ නැතුව ඉන්නවා කියන එක නිසා වෙන්න ඇති මේ අම්පිටේ ආපත්‍ය වදාලා අපේ රාහුල ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙනකොට කතා කරන කාලේ දවස්වල කිව්වේ අනේ මහත්තය පැවිදි වෙලා නම් කවදාකවත් රහත් වෙන්න බෑ ඒක මාල ජාලාවක් අවුලක් රහත් වෙලා ඉවරලා නම් පැවිදි වෙන්න පුළුවන් ඒ නිසා හදිස්සියෙන් දෙපයි කිව්වා මොකද මේ පැවිද්ද කියන්නේ ඒ තරම අවුලක් මේක අද පැවිද්ද වැත්තෙන් බලනකොට බුදුන් උපදීම කරදරයක් ධර්මයේ කරදරයක් සංඝයා කරදරයක් නෑනේ බුදුහාමර ඉදීම සුඛෝ බුද්ධහනං උප්පාදෝ. සුඛෝ සංඝස්ස සාමාජිකේ. සුඛෝ සද්දස්ස සාද්දම්ම දේශනා. ඒක මේ පටලවාගෙන ඉන්න සංඝයා දිහා බලනකොට අපිට එක පැත්තකින් අහිංසක ලක්ෂණ ගන්න පුළුවන්. ඔක විතර ඉතාම ධර්ම හින්දු ආගම. අන්තිම ධර්මයේ ක්‍රිස්තියානි මේ මේ කතෝලික ක්‍රිස්තියානි සභාවල් වල මුස්ලිම් සභාවල්. පුදුමාකාර මරාගෙන ඉතියි. ආයි කිසිම අනුකම්පාවක් නැහැ. ඒ තරමටම අද මේකත් පිළිලා. හැබැයි ওই කිසිම බාධාවක් නැහැ. අර කලින් කියපු කාය වාච මනස සංවරය තියෙන කෙනාට නම් තේරෙනවා මේක මායя දාන බෝලෙට බැට් කරගන්න බැරි වුණාට මාම මායයට බැලලා වැඩක් නැහැ නේ. මොකටද බැස්ට් එක කියේ තේනම් මේ බැට් එකක් ගන්න. එයා දාන බෝලෙට දෙල්ලම් කරන්න ඕන. මට හොඳ බෝල ටිකක් කරපන් කියලා මායයට කියන්න බෑනේ. ආන්නේ ඒ වගේ පිස්සු කෙලින්න එපා. මේක ගොඩාක් වැදගත් වෙනවා මම පැවිද්දෙක් වශයෙන් කතා කරාට ගිහියන්ට ගොඩාක් වැදගත් වෙනවා මොකද ගියෝ හිතනවා අසවල් අසවල් තැන් වලින් මට මේ සාන්තියක් එයි කියලා කවදාකවත් අපි හිතන තැනක සාන්තියක් එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න කිසිම යන්න බැරුව ඉන්නේ. ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලන්න ඕන. බැලුවට පස්සේ තේරෙනවා කිසිම කෙනෙක් සන්තෝෂේ නැහැ. ඉතින් කොයිද සන්තෝෂයක් ලබන්නේ? ඊට පස්සේ සන්තෝෂයෙන් පිණිස බණක් කියන්නේ කොහොමද? ඉතින් ඒක නිසා වෙන්න ඇති ආනන්ද මහා ස්වාමීන් වහන්සේ වගේ අය මේවා මේ සංගීතයට ඇතුල් කරලා මේ පොත් වලට දාලා මේ කරදරයක් නැති වෙලාවේ සාකච්ඡා කරුවොත් හොඳයි කියලා ඉදිරිපත් කළා කියලා. ඒක ඉදිරිපත් කරාට අර තමන්ගේ භාවනා අත්දැකීම් නැත්තම් භාවනා අත්දැකීම් වලට වැඩිය මම මේ කියලා දෙන්න හදන්නේ සාමාන්‍ය බුද්ධිය නැතුව. මේ ප්‍රශ්න විසඳන්න බෑ. උගල දෙනෙක් හිතනවා මේ ਸਰබලදාරි දෙවියෝ ඇවිල්ලා ප්‍රශ්න විසඳයි, දෙවියෝ ඇවිල්ලා ප්‍රශ්න විසඳයි, පෙරකල පින් වලින් ප්‍රශ්න විසඳෙයි, පඳුරු පාක් කුඩම් වලින් ප්‍රශ්න විසඳෙයි, සිව්පස දායකයන්ගේ ප්‍රශ්න විසඳෙයි කියලා. ඒ තේරම ප්‍රශ්න. විසඳුම් නෙවෙයි. ඒ නිසා Tamanට මේ අවුල් පාස මැද හිත තැම්පත් කරගෙන ඉන්න පුළුවන්ද කියලා, වචනේ තැම්පත් කරගෙන ඉන්න පුළුවන්ද කියලා, කය තැම්පත් කරගෙන ඉන්න පුළුවන්ද කියලා හතරා සරුවේරක් කියතයි නේද? ඒකට ආර වෙන මීටර ඕනේ නැහැ. ඉතින් ඒක අනිශ්චිත මේ කාටවත් කියන්න ඕනේ කමකුත් නැහැ. ඒක තමන්ට තමන් වශයෙන් බලා ගන්න පුළුවන් දෙයක්. නමුත් මේ සාමූහික භාවනා වැඩ පිළිවෙල වලදී ඒට වැඩිය වෙනස් උපමානයක් එළියට එනවා. මොකද අපි කට්ටිය ඔක්කොම එකතනේ භාවනා කරන්නේ. ඉතින් එතකොට ඔක්කොම එක වෙලාවට වාඩි වෙන්න ඕනේ, ඔක්කොට එක වෙලාවට නැගිටින්න ඕනේ. එතකොට එක්කෙනෙක් මේ අවුල් කරගත්තොත්, ඒ කියන්නේ කාලස ප්‍රාණ කැඩුවොත් කලිකයට බාධා වෙනවා. එතකොට සමාජ ධර්ම වලපාන. නමුත් භාවනාවට බලපාන්නේ මම දැන් මෙතන කියන උපමානේ විතරයි. ඉතින් ඒක දන්නේ නැතුව තමයි කට්ටිය ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන හදන්නයි භාවනා මධ්‍යස්ථාන විදේ නීති හදන්නයි අල්ලපු ගෙදර එක්ක නහොතට භාවනා කරනවාද කියලා බලන්නයි කියන්නේ ගිහිල්ලා අනුන්ගේ අකුසල සමාදන් වීමේ වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මුලින්ම අමතක කරගන්න පුළුවන් නම් ඒකට නැත්තම් උනේ උගක් කාලවට ඒ විශ්ිගණන් වලදී මට හම්බෙච්ච ගුරුවරු ටික පැහැදිලිවම කිව්වා ඔබ මේ සාසනය හදන්නවක්වත් අනුන්ගේ වැඩ බැලිල්ලක් පැත්ත කරලා අපන් ඔබ දැනටම ඇතිවෙන අපරාධ කරලා තියෙනවනේ ඒක ඔක්කොම සමාව ලැබෙයි ඊට පස්සේ කාගවත් අපරාධයකට ආවු කියන්නත් එපා අපරාධ කරන්නත් එපා අපරාධ කරන අයට පහත් කළ හලකන්නත් එපා උඹ උඹේ වැඩක් බලාගන්න. ඒකයි මේ මෑතකදී පොතකට ලිව්වේ be mindful and mind your own business කියලා. සතිමත්යන් උඹේ වැඩක් බලාගන්න. ඕකට කිසි කෙනෙක් සම්බන්ධ නැහැ. ඒ ගාගන්නේ අපි අර මායාව දෙන සුභ අසුභ ලක්ෂණ අඳුරන්නේ නැති නිසා. දැන් ඉස්සෙල්ලා නාග සූත්‍රයේදී පෙන්නලා දෙන්නේ මායාව ඉන්නේ සුභ අසුභ පෙන්නලා නෙවෙයි. මායාව ඉන්නේ බය කරලා. මහත් ඇත්ත රජෙකු ඉස්මවාගෙන සාල ඇතෙක් ඉන්නා වගේ තමයි ඉදිරියට එන්නේ. හිස මහා කළු ගලක් වෙන්නේ. ඇතාගේ ඔළුව මහා කළු ගලක් වගේ නිකන් බැරි බැරි වලාකුලක් වගේ. දත දල දෙක රිදී පාටයි. හොඬවැල බෝන්දියක් වගේ. එහෙම කරන ඉස්සරහට එනකොට මේ කියන්නේ මායයට බයක බයට මායයට තියෙන බයයි එකට බය තරම් තමයි කෙලස් කියලා කියන්නේ. කෙලස් කියන එක නම් සැලෙනවා. ඉතින් එතකොට මේ අන්ධකාර වේලාවක තනි වෙලා ඉන්න වේලාවක මද මද වෙයිස කරන වේලාවක මෙහෙම ඇතෙක් වෙනවා දකින්නකොට හිත කුලප්පු වෙනකොට තමයි මායя හිතාගත්තේ වටන්න පුළුවන්. මේ බුදු විච්ච සම්මා සම්බුද්ධත්වයේ ලැබපු සරුවච්චන් වහන්සේ ළඟටත් මාර්යා එන්නේ මේ සත්ත පහේ දායේ සෙප්පඩ විද්‍යාවල් දාලා. ඒ කියන්නේ ඌට එහෙම ලැජ්ජාවක් නැහැ. ඒකෙන් බුදුරජාණන් වහන්සේ ඒව පුංචිට සලකන්නේත් නැහැ. එකම උත්තරය දෙන්නේ මාර්යා මාර්යා කියලා අඳුරගන්න. මේ වෙලාවට එහෙම කරන්න වෙන කවුරුත් නැහැනේ. ඉතින් ඒ කියනකොටම මාර්යාට එතනම බල බිඳිලා. එකම දෙයයි කරන්න ඕන. පාපී අයම් පාපී මායිති විද්‍යාති මාරය මාරය බව දැනගන්න. පාපී මාර කියලා කියන්නේ විතරයි ඕන කරන්නේ. අපිට කියන්න තියතිය පස්සර වුණනවද? ඒ තරම් බයනේ. ඒකට මාරය දෙල්ල කරයි. ඒ කියන්නේ අපි ප්‍රතික්‍රියා කෙරුවොත් මාරය දෙල්ල කරයි. දැන් මෙතෙන්දි දෙවෙනි සූත්‍රයේ සුභාසෝ සූත්‍රය පෙන්වන්නේ අර වගේම බුද්ධ තනියම ඉන්න වෙලාවක මහා සද්ද මහා ආභාවක් සුභ අසුභ ලක්ෂණ පෙන්නගෙන ඒක හරියට වේදිකාවක් විවෘත කරන්න ඉස්සෙල්ලා ෆ්ලෑෂ් ලයිට් ගහලා මියුසික් දාලා බේස් කරලා එල්ලුම් කාලේ අරගන්න ආන්නේ වගේ කරගෙන ඉන්නේ ඒකේ සුභ අසුභ දෙකම තියෙනවා අපි මේ කටුකලියට ආපු අලුතම මෙතන ළඟ එතන අපායක් හදලා ඈ තිස්සේ තිලව මෙවුන් කෑ ගන්න බවුලෝ කෑ ගහනවා හරි හූ කියනවා බල්ලෝ උඩුගුර කරනවා ගෑනු යටි කිටියෙන් කෑ ගහනවා ඉතින් මම ඒ හිතුව ගමට අලියරන් කියවක්වත් පැටලක් ගන්නෑ බලෝ නෑ මිනිස්සු හරි ආසයි මේ අපාය ගැති ඒක අපාය හදලා සතු දාන ඉතින් ඈ දෙරහැමද මිනිස්සු ඒ තරම් පවට කැමති ඒ තරම් අපායට කැමති ඉතින් ඒක දන්නවනම් මේ සංගීත සම්දර්ශනයක් කියලා අනිත් ලිව්වද අප සංගීත සම්දර්ශන කියලා හිතනවා මේ මිනිස්සුන්ට ඕන කරන්නේ මෙව්වද කියලා. ඒ දැනගත්තට පස්සේ ඉතින් ඒකේ බාධාවක් නැහැ. දැනගත්තට දැනගන්න ඉස්සෙල්ලා මේ අලුතෙන්ම ආපු තැන පෑනි දාගන්න යනකොට හොඳයි අපි මේ කතා කරමින් හිටියේ ඒ වගේ වෙත පැමිණෙන සද්දයක් හෝ දර්ශනයක් හෝ ගඳක් රසක් පහසක් හෝ මේ විකාල කාලයෙන් කල්පනා කරන්නේම මායя. මේක මේ අපි ඊට පස්සේ අසෝලා කරපු කෙනෙක් අසෝලා නිසා මේකුනේ කියලා අපි අර්ථකථන දෙන්න ගියාම මායя ඉබේම හැංගෙනවා. අපි දෙගොල්ලෝ අහල පහල ඉන්න දෙන්නේ ගහ ගන්න පටන් ගන්නවා. මාදා පැත්ත කරලා ඉඳගෙන අපිට ගහනවා හොලොක් පොලොක් පොලොක් පොලොක් ගන්න. ඒ විදිහේ යුනිවර්සිටි කින්දදී හරියට අපි වැඩේ කරනවා. දෙන්න තරහට දෙන්නේ මැදට ගිහිල්ලා පොඩි කොටි ලණු කැල්ලක් කොල්ලලා දාලා නිකයි. අරුන් දෙන කාගෙන මරාගෙන බලපන් මචං අරකන් මචං මේක මචං කියනකොට අපිට දෙකොනේ හිනා මේ අර මස දිහා බලන්නේම හතුරෙකුට උගේ පැත්තෙන් ධනක් හගතාවත් වලිය තමයි යන්නේ. ඉතින් ඒක අපි කරනවා ඉතින් ඕක මම හිතන්නේ අපිට වැඩි ගෑන් ළමයිගේ ඔස්සේ සිද්ධ වෙනවා කියන්නේ. වැඩිම ඕකම තමයි. ඉතින් ඕක දැනගත්තට පස්සේ පේනවා මේ පිරිසක් එක්ක වහකන්නවත් බෑ කියලා. ඒත් ඉල්ලගෙන කනවා. මේ පැවිද්දට යන මිනිහවත් නැත්තම් මේ භාවනාවට යන මිනිහයවත් මේ තරම් කාය වචන මනස සංවරය පිළිබඳව දන්නේ නැත්තම් එයා මේ පුදුමාකාර තාපස ලීලාවක් පෙන්වන්න හදනවා ඇතුලේ හර්පයා. ඇතුලේ පදුෂ්ඨ මනස. ඉතින් මේ පදුෂ්ඨ මනස නම් හොඳට අනික් අයට හැරෙනකොටම කියතයි. ඉතින් ඒක දැක්කනම් මම හිතන භාවනා සෑහෙන ඉදිරි ගමනක්. ඒක නැත්නම් දිනුවක් ඇති වෙනවා කියලා. ඒක සඳහා අපි භාවනාවේදී නැවත නැවත දිරවා ගැනීම සඳහා කියන්නේ භාවනා කරනකොට අපිට හරියට ශබ්ද ඇහිලා හිත පිට යනවා. වේදනාව වෙලා හිත පිට යනවා. හිතවිලි ඇවිල්ලා හිත පිට යනවා. ආන්නෙම ගියාට පස්සේ කවුරුත් දඟලන්න ඕන හිත අපව කොනටත් එනවා. එහෙම නැත්නම් ගිය තැනක තියෙන්න බෑ හිත. අන්නේ එන පාර දැක්කනම් ඔය කොච්චර අවුල් පාසල් තැනකට ගියත් හිත ස්වභාවය තමයි අපව එන එක. යන්නේ එක ගැන සැදෙන්න එපා. ඒක කෙලෙස් වලින් කරලා දෙයි. ආපහු එන එක බලපං. ඒක විස්තර කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගස්ත බුද්ධලෙක් කියලා කියනවා. මම නැවතත් ඒ ටිකම කියනවා. මොකද පසුගිය ටිකේ ඔය අසනීප තත්ත්වය අරදීදීත් අපි වැඩසටහන් කීපයක්ම කරා. උගාක් නාමක ඇත්තොත් එක්ක සම්බන්ධ වෙන්න වුණා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ මේ මේ දීලා ගන්න යන්නේ ඒක. ඉබේ සිද්ධ වෙන්නේ. ඉවසපම් පපු එච්චර කියන්නේ. හැබැයි ඒ ඉබේ සිද්ධ වෙන එක පුංචි කළ සලකන්න එපා කාටද කියන්නේ. සද්දයක් ආව තමයි හිත නරක් වුණා තමයි හිත පිටි ගියා තමයි සත්‍ය කැඩුණා තමයි සමාධිය කැඩුණා තමයි මම නමුත් බලාගෙන හිටියා මුකුත් නැතුව මේ ආයතන පිටිපස පැත්තෙන් ගෙට ඇතුල් වෙනවා හිත ආයෙත් ඇවිල්ලා කර හිටපු ආනපනට යනවා ආන්න මේක විස්තර කරගන්න පුළුවන් වෙච්ච දවසේ සියලුම ලෝක සත්වාසීන්ට අපි අනුකම්පා සැවවත් වෙනවා මායයට කොක්ක ගහගන්න තරක් නැතුව යනවා අපිට චෝදනා කරන්න යන්නේ චෝදනා කරන්න යන්නේ මේ අර හිත නැවත එනකන් ඉවසන්න බැරි කෙනා තමයි එහෙනම් බැරි කෙනා අර ප්‍රශ්නත් එක ගැටෙනවා. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ. හැම ප්‍රශ්නයක්ම එන්නේ උත්තරයක් ඇතුළු. ඒ උත්තරේ එනකන් ඉවසන්න බැරි කෙනා අඹ ඉදින වැටෙනකන් ඉන්න බැරි කෙනා දුම් ගසලා කන්නේ. එතකොට ඉතින් හැඹුලා ඉන්නේ. ගහේ බඩු නෙවෙයි. ඉතින් පොඩ්ඩයි හිතපන් ඉවසලා. ඒ කිසිමුතුමාගේ පස්සේ ඇතිවෙච්ච ඒ પરම්පරාවම කියන්න බෑ. විමලතකර් කියන එක නම් ප්‍රසිද්ධිය කියන්න පටන් ගත්තම අද ලෝකේ ඉන්න අමුඹ කන්නෝ කියලා. ඒ ගෙඩියේ හිදිලා කිරිවැදිලා ඔක්කොම ඉවරයි. ඒ ගහේ ඉඳනකන් ඉන්න බෑ. දුම් ගසන්න හදනවා. කබයි ගහන්න හදනවා. ඉතින් කබයි ගහලා එතකොට යායට ඉඳෙනවා ගැසට කඩේට දාන්න පුළුවන්. බක්තියට දාන්න පුළුවන්. නමුත් මේක ගහේ ඉදිච්ච නෙවෙයි. ගහේ ඉදිච්ච පළතුරු කාපු මිනිසයාට හැරෙනකොට කියන්න පුළුවන් මේ දුම් ගසලා කියන්නේ. කේල්ගෙට් ගඩේකට ගියාම ඒ මනුස්සයට ඒ ඉන්න මිනිහ හොඳටම දන්නවා. මේක දුංගස හේතු එක මේක හේජිච්ච එක. අඹවල මේක දුංගහලා එක මේක අන්නාසුල් නම් ඇත්තෙම නෑ ගහේජිච්ච ඒවා මේ කාණේ. ඔය ගහන්නේම කාබයිත්මනේ. ඉතින් ඒව කාලා පුරුදු වුණාට පස්සේ උන්ගේ ඔළුව අංජබජල් වෙලා තියෙනවා. මොකද මුන්තෝනේ මොනවා හරි කන්නනේ. ගහේ ඉඳලා කනවයි කියන එක තියා අඹත් නැති කාලේ ඉල්ලලා අඹ ගන්න කාලයක් තියෙන දැන්. එතකොට කොහොම මේ කරන්නේ? ගයි ගයි කියනවා කොහෙද? ඒක නිසා මෙවුවත් දන්නේ නැති කෙනා මේ දේ සියුම් ශාස්ත්‍ර වලට බැහැගත්තට පස්සේ වඳුරට දැලිපිය හම්බුනා වගේ වෙනවා. නමුත් ඒ වගේ සියුම් කාරණා ඇයි මේ පොතවලට දාලා ඇයි සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා මේ 5000ක් කල්පවතින මේ ශාසනය ඉදිරියට තියාගන්නේ කියන කාරණාව බැලුවොත් හිතා ගන්න පුළුවන් වෙන්නේ මෙව සාමාන්‍ය බණට ගන්නෙ නැහැ. මාත්‍රිකා කරන්නේ නැහැ. මොකද බොහෝ දෙනා ප්‍රිය නැහැ. මේකේ ඒ ඇත්තට පණිවිඩයක් නැහැ. ඒ ඇත්තට ඕනේ මේ බබාට බඩගින්නට සූප්පු කරන්න කිරිවෝත දෙවණ කරා. ඒක කල්පනා කරලා බලන ගන්න උත්තර වලට කැමතිද? අරයාගේ මේක වෙන්න ඕනේ, මෙයාගේ මේක වෙන්න ඕනේ, ආලගුණේ මේක වෙන්න ඕනේ, රජුරංගේ මේක වෙන්න ඕනේ. ආ එහෙම කෙනා 16ක්ම තමයි. වශයෙන්ම තමයි පවත්තෝ. මොකා නැති උනත් ඔය සිද්ධ වෙන්න තියෙන්නේ ඔහොමයි සිද්ධ වෙන්නේ. දඟලපන් ප්‍රශ්නයක් නැහැ. දැනගනි දඟලන්නේ නැති කීිත හොඳයි. ඒක තමයි මෙතන කියන්නේ යේත කායේ කායේන වාචාය මනසාච සුසංගතා. කාය වචන මනස කියන එක සංගත වුණා නම් ඒක මාරා ආනුගත වෙන්නේ නැහැ. මායාගේ ඔඩුවට වැටෙන්නේ නැහැ. මායාගේ දාශයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමන් ප්‍රතික්‍රියා කර ප්‍රමේයන ප්‍රමාණයේ හැටියට හිතා ගන්න පුළුවන් හසු ප්‍රතික්‍රියා කරමු මනුස්සකම කියන්නේ ඒකනේ නමුත් මේ අනවශ්‍ය ප්‍රතික්‍රියා නැතුව කලිත ප්‍රමාණයට කරනවා නම් අපිට එන ප්‍රශ්න අඩු වෙනවා එන ප්‍රශ්න Tamanne විසඳගත හැකි මට්ටම එnde එnde එnde එnde වැඩි ඒ විතරක්ම නෙවෙයි එහෙම Tamange ප්‍රශ්න Taman විසඳ ගන්න කල්යාණ මිත්‍රයෝ අපි හිතනට වැඩිය ප්‍රදේශයක් ලෝකේ ඉන්නවා අපි මෙතෙක් කල් කොච්චර දෝ බාලයන් ඇසුරු කරාට ඒකේ බාධාවක් නැහැ දැන් හරි කමක් නැහැ. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය දැනගෙන යෝනි සුමංස්කාරය දැනගෙන පතිරූපෝදේශ වාසයට යන්න මම හිතනවා අපිට ඇති වෙන්න ඒ ඒ කුසල ශක්තිය කියන එක කියන්නේ ඒ කියන්නේ ප්‍රභවය ඒ බලත්තන් ඒ කියන උපනිෂේ සම්පatti තියෙනවා. මේ වර්තමාන මොහොතේ තියෙන කවිච්චය කලබලේනේ මොනවක් කරන්නේ මොනවද කියව කලබලේ පොරොත්කඩේ තපදාන මොකද කලබලෙන් ඒක නිකන් විනෝදාංශයක් විතරයි ඒ නිසා පොඩ්ඩක් නැවතිල්ල සොලෝ එකේ slowly mindfully silent කියන්නේ මිනිස්සු නම් කියාවි පස්සෙන් පස්සට යන්නේ කියලා. කමන්නේ. ඒ මිනිස්සු මොනවා කිව්වත් Tamanda තේරෙනවා නම් ඒ මාතයට අහුවෙන එක තාමත් වෙනවා. හැබැයි දන්නවද? දැන් ප්‍රමාණි දන්නවා. එහෙම නැත්නම් රාත්තල් ගාන දන්නවා. කණ එක නම් කනවා. ආනේ එතකොට තියෙන පුදුමාකාර සතුටක්. මේ බුද්ධ ශාසනය අදත් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා නම් මේ ජීවිතයේදීම නිවන කියන එක වගේ මෙලවදීම නිවන කියන එක වගේ දෙයක් 100% සාක්ෂාත් කරලා නැති වෙයි. මේක තමයි අනිවාර්ය මාර්ගයේ මේ ගැටුමම තමයි අපිට තියෙන එකම නිදර්ශනය. අපි ඒකට සාක්ෂිකාර වෙලා ඉන්නවා කාය සාක්ෂි වශයෙන්. අහල පහල ඉන්න අයත් අපෙන් ඇත්ත කිසි වෙනසක් නැහැ. කිසි කෙනෙක් මේක කරන්නේ කරන්නේත් නැහැ. මොඩ විනවනවා. ඥානවන්තයකින් අර ගතයුත්ත එහෙම නැත්නම් අපි කියන පාඩම අරගෙන රටේ වැඩක් කොට ලොයෙත් නමක්ගෙන රටේ නමක් ලැබුවා කියන වගේ ආදර්ශයක් ඉතුරු කරනවා. ඒ මේ දැකපු චරිත තමයි මම ඒ කටුකුරුන්දේ මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සිටියා විශේෂයෙන්ම ඥානාරාම ස්වාමීන් වහන්සේ එගේම පන්දිස කල්දී මේ පුරුමේ පන්දි ස්වාමීන් වහන්සේලා ඔය වෙන මොනවාක්වත් පවන්න උත්සාහ කරේ නැහැ. මේ ඉඳපු ටිකේ ගත කරපු ජීවිත ආදර්ශයට පුදුමාකාර අපකරවීමකින් කටයුතු කරා මහන්සි වුණේ නැහැ හැබැයි අර නොමියෙන චර්යා පවාගෙන මේ මේ අපිට මා පෙන්නලා කියලා අපිට තව ඕනනම් එක දිගේ ගවේෂණය කරන්න ඉඩ තියලා සාසන විවෘත කිරීමක් ඇති කරා ඒ නිසා මේ සාසනය කියන්නේ විවෘත භාවය විවෘත කරන්නේ බබලනවා ඒ නිසා වසන්නේ පාවහන්නේ පුද්ගලිකයි රාසිකයි කියලා එතකොට කෙලෙස් උපදින. ඒ නිසා අපි භාවනා කරන්න අතර සමග්ගාණන් තපෝසුකෝ සමගිව එකතුව වාසය කරන එක තමයි මට පේන්නේ මේ යේච කායේන වාචාය වාචාය මනසාත් සංගතා කියන එකෙන් අදහස් කරන්නේ. ඒක අපි ඒක ආදර්ශයට ගමු. මොකද අපි හැම කෙනාටම අපේ වාදනේ පිළිෙන්න මාර බලවේග තියෙන. සුභාසුභ ලක්ෂණ තියෙනවා. ඒ අතින් අපි ඔක්කොම සමානයි. අපි ඒ ටික අදා බෙදා ගැනීම සඳහා මේක පාවිච්චි කරමු. ඒක ධර්ම දේශනාවක් වගේම ධර්ම සාකච්ඡාදී ගොඩාක් වෙලාවට අපිට කරගන්න පුළුවන්. ඒ මතක් කිරීමත් එක්කම අපි දවසේ ධර්ම දේශනාව මෙතන સમાપ્ત කරනවා. පැය સમાપ્ત වෙනවා. පුරුදු පරිදි අපි මෙතනින් ඉස්සරහට ධර්ම සාකච්ඡාවකට කමඨාන් සුද්ධ කිරීමට අවස්ථාවක් ගන්න කැමති ඉන්නවනම් සාකච්ඡාව විත් ධර්ම සාකච්ඡාවට ආරාධනා කරමින් ධර්ම දේශනාව මෙතන સમાપ્ત කරනවා. සියලු දෙනාට සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා